හොඳයි එහෙනම් සාවධාන වෙන්න. මේ දක්වා කරගෙන යන ලද දේශනා මාලාවේ ඊළඟ දේශනාව ඔස්සේ ඉදිරිපත් කියන බලාපොරොත්තු වෙන්නේ විඤ්ඤාණ ස්කන්ධය ගැන ධර්ම රසායන දේශනාවකයි. විඤ්ඤාණය කියන එක විවිධ අවස්ථාවලදී බුදුදානන් වහන්සේ දක්වා තිබෙන පදයක්. නමුත් ඒක මෙතන මේ පංචස්කන්ධයේ විඤ්ඤාණ ස්කන්ධය කියනකොට විශේෂයෙන්ම දක්වන්නේ චක්ඛුඥාන, සෝතඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන කොටස් හය. වෙනත් තැන්වල විඥානය කියන තැන් කරුණ දක්වන විට ඒ කර්ම විඥානය, අපපටිච්ච විඥානය, අනිදර්ශන විඥානය, ප්‍රතිසන්දි විඥානය ආදී වෙනත් අට දැක්වීම සඳහා විඥානය කියන වචනේ පාවිච්චි කරනවා වෙනවා. ඒ වගේම තමයි මේ මනෝ විඥාන චිත්ත කියන වචන තුනම පරියාය වචන වශයෙන් කියන්නේ එකම අර්ථය දැක්වීම සඳහා යොදන වචනයක් වශයෙන් ප්‍රදා ගන්න අවස්ථා තිබෙනවා. ඒ වගේම මේ වචන තුනේ යම් යම් වෙනස්කමක් තියෙනවා. දැන් මනෝ කියන්නේ බහාංග චිත්ත පරම්පරාවට. ඒක අපිරිසිදු අවස්ථාවක් ඒකේ තියෙන ක්ලේශ ධර්ම මොකක්වත් නැහැ විපාක විපාක සිතක් නෙවෙයි. එතකොට විඥාන කියන්නේ දැනීම මාත්‍රයක් ඇතිවීමද. කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ දැනීම මාත්‍රයක් ඇතිවෙන විඥාන ස්කන්ධය එතන තියෙනවා. කනට ශබ්දයක් අහනවා නම් ශෝත විඥානය, ඒ වගේ නාසයට ගඳ සුවඳ හැදෙනවා වගේම මොනාට පස්සේ ගාන විඥානය, දිවට රසක් අහනවා පස්සේ දිව විඥානය, කයට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ ඇතිවන කාය විඥානය සහ මනසට විවිධ අරමුණු ධම්මා ගමන හමු වුණාට පසුව මනෝ විඥානේ පාදන මේක විඥාන ස්කන්ධය මේක හේතුන් නිසා හටගත් ඵලයක් ඒ වගේම මෙහි කුසල් භාවයක්වත් අකුසල් භාවයක්වත් මොකක්වත් නැහැ ඒක හොඳ දැනීමක් පමණයි මේ විඥානය දුනාට පසුව ඒක නිසා කුසල අකුසල් සහිත විවිධ චිත්ත සංස්කාර ධර්ම ඒකට සම්මිශ්‍රණය වෙලා එකතු වෙලා දෙනකොට ඒ අවස්ථාව තමයි චිත්තය කියලා කියන්නේ. දැන් ඇහැද රූපයෙන් දැක්කා කියලා හිතමු උදාහරණයකට. ඒකට ඇහැද රූපය දැක්ක ගමන් තියෙන චක්‍රඥාන සිත ඒ දැනීම මාත්‍රයක් පමණයි ඒක. ඒක කුසල හෝ අකුසල නෙවෙයි. නමුත් එනකොට ඒ චක්‍රඥානය තුනකට පසුව ඒ දකින ලද රූපය පිළිබඳ ඇලීමක් බැඳීමක් ආශාවක් එවැනි එකක් ඇති වෙන්නට පුළුවන්. කරුණාව, මෛත්‍රිය වැනි දයාව වැනි අදහසක් ඇති වෙන්නට පුළුවන්. නැත්නම් මේවා සත්‍ය පුදුමෝ නෙවෙයි මේවා අනාත්ම දක් දේවල් මේවා අනිත්‍ය මේවා දුකය මෙතන තියෙන නාම රූපය ආදී විවිධ ආකාරයෙන් මේ විදිහට කුසල පාසික විදර්ශනාමය සිතින් කොට ඇති කර ගන්නට පුළුවන්. මේ විවිධ ආකාරයෙන් දෙවෙනි චෛතසික ධර්මයන් හා සම්ප්‍රයුක්ත වෙච්ච ඒ කියන්නේ කුසල කුසල පැහැදිලි ධර්ම සමග සම්ප්‍රයුක්තේව කොහොම චිත්ත කියන වචනයෙන් හඳුන්වනු ලබන්නේ. විඥානය කියන එක ත්‍රිවිධ ධර්ම හතක් තිබෙනවා ඔය අභිධර්ම පොතවල තියෙනවා. ඒවා සෑම සිතකම යෙදෙන ත්‍රිවිධ ධර්ම හතක් වශයෙන් තමයි දක්වන්නේ. පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර ආදී වශයෙන් ඒවා තියෙනවා. ඒකට කුසල් අකුසල් නොවන ත්‍රිවිධ ධර්ම යෙදෙන අවස්ථා තියෙනවා. කියන්නේ විඥානයේ සමග চৈতසික ධර්මයේ දෙනවා සමහරට කුසලොත් නෙවෙයි අකුසලොත් නෙවෙයි. අව්‍යාකත ධර්ම වශයෙන් මේවා හඳුන්වනවා ගන්නේ ඒවත් චිත්ත ගණයටයි ඒකවත් ගන්න. එතකොට මනෝ කියන්නේ භාංගමය ස්වરૂපේ ස්වરૂපය භාංගම තත්ත්වය තත්ත්වය විඥානය කියන්නේ අරමුණු හමුනාන් පස්සේ තියෙන දැනීම් ස්වરૂපය ඊට පස්සේ ඒ දැනීම් ස්වરૂපය සමග වෙනත් ඒ සියලුම සිත්වල දෙන චෛතසික ධර්ම වලට අමතර වෙනත් චෛතසික ධර්ම සම්ප්‍රේත වූාට පසු ඒවා චිත්ත කියලා යදනවා. ඒ චිත්ත කියලා හඳුන්වනවා. මේ විදිහට මනෝ විඥාන චිත්ත කියන එකේ වෙනස්කම දක්වන්නටත් පුළුවන්. නමුත් ඒ වෙනස්කම නොදක්වා ඒ වචන තුනම එකම අර්ථය දැක්වීම සඳහා යොදා ගන්න අවස්ථා තිබෙනවා. එනිසා මේ අර්ථ දෙකම තේරුම් ගන්නට ඕනේ මේවා පරියාය වචනවල කරනවා ඒ වගේම මේ වගේ විවිධ වෙනස්කම් දක්නට ලැබෙනවා ඒක පංචස්කන්ධ කතාවේදී විඥානය කියන්නේ චක්කසෝත දහන විවා කාය මනෝ කියන විඥාන හැටි. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ චක්කුන්ට පරිච්ඡ රූපේ සිපලේ චක්කු විඥාන. සෝතන්ට පරිච්ඡ සද්දේ උත්පන්නදී සෝත විඥාන. ගමනන්ත පටිච්ච ගන්ධේච උප්පජ්ජති ධාන විඥාන ඒ විදිහට අනිත්‍ය දැක් තියෙන. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සෙ හමුණාට පස්සෙ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන එක තමයි චක්ක විඥානේ. මොනද ශබ්දයක් හඳුනාගන්න පස්සේ ඒ පිළිබඳ ඇතිවන දැනීමට ශෝත විඥානය කියන ලබන්නේ. ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳක් හමු පස්සේ දැනෙන දැනීමට ධාන විඥානය කියන්නේ. දිවට රසක් දැනුණාට පස්සෙ හමුවන විඥාන දිවහ විඥානයේ වශයෙන් ඒ වගේම කායයට යම් යම් දේවල් ස්පර්ශ වීම තුළින් ඇතිවන විඥානයේ කාය විඥානය සහ ඒ වගේම මනසට යම් ධම්මාරම්මණයක් හමුණාට පස්සෙ ඇතිවන විඥානයේ මනෝ විඥානයේ වශයෙන් හඳුන්වනු ලබනවා මෙතන මේ විඥාන කොටස් හයක් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සත්‍යශෝත ගාන දේවාකාය මනෝ කියලා සූත්‍රයේදී උන්වහන්සේ දක්වනවා මේ ගින්දර උපමාවකට දක්වනවා මේ ගින්දර වල තියෙන එකම ගින්දරක් ශ්‍රේණිය ඒ විඤ්ඤාණ කොටස් හයක් වශයෙන් දැක්වට එකම දැනීම මාත්‍රයක් තමයි තියෙන්නේ. හඳුනා ගැනීමේ පහසු සඳහා අපි ඒවා චක් විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී වශයෙන් දක්වනවා. උන්වහන්සේ දැක්ක උපමා තමයි ඒ කාලේ බින්දක පත්තු කරනවා ගොම දාලා අදත් ඉන්දියාවෙම පත්තු කරනවා කියලා මම දන්නවා. ඒ වගේම සබ්බ පෙර ආදිය දාලා බින්දක පත්තු කරනවා. දරන දාලා ඕනේ ඉන්ද්‍රයක් දාලා බින්දක පත්තු කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් දක්වනවා ගොම දාලා පත්තු කරනවා නම් බින්දක් ඒකට ගොම බින්දක කියනවා. සොඩු දාලාපත්තු කරනවා නම් මේකට සොඩු ගින්දරය කියලා කියනකට ඕනේ නමක් දාලා කියන්න පුළුවන්. ඉතින් පිදුරු දාලා ගින්දරපත්තු කරනවා, පිදුරු ගින්දරය, දන දාලා ගින්දරපත්තු කරනවා, දන ගින්දරය. මේ විදිහට නම් දාන්නට පුළුවන්. ඒ කවර නමක් අපි ගින්දරට දාගෙන කතා කළා ඒ සම්මතනම තියෙන ගින්දර ගින්දරවල තියෙන තේජෝ ධාතුව ඒක අඩු වැඩි භාවයක් තියෙන්න පුළුවන් ඒකත් ඒකත් සම්මතනම තියෙන තේජෝ ධාතුව ඉතින් ඒ තේජෝ ධාතුව හැදීමට උපකාරක වූ ඉන්ද්‍ර ධම්මයන් පාදක කරගෙන ඒ ගින්දර වෙනස් වෙනස් නම් වලින් හඳුන්වනවා අන්නේ ලෙසින්ම එකම දැනීම මාත්‍රයක් චක්ඛ විඥානය කියන්නේ දැනීම මාත්‍ර, සෝත විඥානය කියන්නේ දැනීම මාත්‍ර, ගාම ජීවා කාය මනෝ කියන්නේ ඒ සියල්ලම දැනීම මාත්‍ර. නමුත් අර ඇහැයි රූපයයි සම්මුලලා ඒ අරමුණු වෙනා ඒ ප්‍රත්‍ය නිසා හටගන්නා නිසා ඒකට චක්ඛ විඥානය කියන්නේ. ඒ වගේ තමයි. අනේ ශබ්දයෙන් මම වෙන කෙනෙක් ශබ්දය හැම වෙලෙම අරමුණු හැම වෙලෙම තුලින් ඇති වෙන දැනීම මාත්‍රයට ශෝත විඥානය කියන්නේ මේ විදිහට අනිත් විඥානයක් කතා කරනවා. එතකොට අපි විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන ඒ විඥානස්කන්ධය කියනකොට විඥානස්කන්ධය ඇතිවීමට හේතුපාදකෝ කරුණු මතයි මේවා වෙනින් වශයෙන් දක්වන්නේ. නමුත් සත්‍ය වශයෙන් මෙතන එකම දැනීම මාත්‍රයක් පමණයි තියෙන්නේ. ඒක සමදුරටත් තේනවා අභිධර්ම පොත්වල තියෙනවා විඥාන හතෙන් තියෙන්නේ සබ්බචිත්ත සාධාන චෛතසික ධර්ම හත පමණයි කියලා. නමුත් අභිධර්ම පොත්වල තියෙනවා කුසල පැත්තක් තියෙනවා අකුසල පැත්තක් තියෙනවා කියලා. එහෙත් ප්‍රිය රූපයක් දැක්කාට පසුව ඒක කුසල පාක්ෂික චක්ක විඥානයක් කිය. ඒ වගේම අප්‍රිය රූපයක් දැක්කාට පස්සේ අකුසල පාක්ෂික චක්ක විඥානය කිය. ඒ අභිධර්ම පොතවල දැක්කන ඒ විඥාන පහ පහ 10ක් ඒකට කියන්නේ ද්විපඤ්ඤ විඥාන. දී කියන්නේ දෙක, පංච කියන්නේ පහ. පහේවා දෙකක් කියන එක ද්විපඤ්ඤ විඥාන කියන එක අදහස. එතකොට ඒක කිසිම සත්‍ය භාවයක් නෑ. පසුකාලීන ලියවිච්ච අභිධර්ම සම්ප්‍රදායික පොතවල තමයි ඔය කරුණ දැක්කේ. සම්මා කුල ඒ කියන්නේ කුසල කුසල කාශික හොඳ අරමුණක් දැක්කත් ඇතිවෙන්නේ දැනෙනවා. නරක අරමුණක් දැක්කත් ඇතිවෙන්නේ දැනෙනවා. අනිත් එකේ හොඳ නරක කියන දෙක තීරණය වෙන්නේ අරමුණ තුලින් නෙවෙයි. තමා මිසකටම. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට හොඳයි හොඳයි කියලා යම්කිසි අරමුණක් දැකලා හිතන්නට පුළුවන්. ඒ වගේම එන ඒ අරමුණම නරකයි නරකයි කියලා තවත් වෙන වෙනත් අවස්ථාවක හිතන්නත් පුළුවන්. එකම අරමුණ අපි බලන දෘෂ්ටි කෝණය අනුව හොඳ නරක වෙනවා, ලක්ෂණ ගැට වෙනවා. ඒවා මේ බාහිර අරමුණු වල නෙවෙයි තියෙන්නේ සමාගයේ සිත තුළ. සමාගයේ සිතෙන් තමයි මේවා විවිධාකාරයෙන් තීරණය කරන්නේ මේ හොඳයි, මේව නරකයි, මේක ඇත්ත, මේ ලක්ෂණ, මේ පිළිකුල් ආදී විවිධ ආකාරයෙන් අපි ඒ සංඥා වලින් හඳුනා ගන්නවා ආකාරයට අනුව අපි ඒවා හඳුන්වනවා මේ මේ මේ අය දක්වපු අරමුණු හොඳයි නරකයි ආදී ලෙස. එතකොට මේ කුසල පාක්ෂික ආරමුණේ අකුසල පාක්ෂික ආරමුණේ කියන එක තීරණය කරන්න එයාගේ හිතේ. බාහිර වශයෙන් ඉතින් ඒ වගේ ධර්මයේ පොතේ තියෙන කරුණ සම්පූර්ණයෙන්ම නිවැරදි නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි සහගතයි කිව්වත් හරියි. ඒ කියන්නේ ඒක කුසල පාක්ෂික විඥාන පහක් සහ අකුසල පාක්ෂික විඥාන පහක් කියලා ගන්නවා. ඒ මනෝ විඥානයෙන් කතා කරන්නේ අනිත් එක කාය විඥානයේ කතා කරනකොට සුඛ දුක්ඛ කියලා එතන කියන්නේ දුක්ඛ සාගත කාය විඥානය සහ සුඛ සාගත කාය විඥානය කියලා. ඒ කියන්නේ කායතම නරකාරමක් අපහුණාම දුක්ඛ සාගත එකක් හොඳ අරමුණක් ආවම සුඛසහගත විඥානයක් කියන්නේ. එතන මේ විඥානයේ ඉඳලා වේදනා ස්කන්ධය සමග එකටගෙන කතා කරනකොට ඒ විදිහට අපිට කියන්න පුළුවන්. දැනීම මාත්‍රයේට දුක් වේදනාව තියෙනවා. ඒක තියෙනවා නැත්නම් ඒ දැනීම මාත්‍රයේද සුඛ වේදනාව තියෙනවා. ඒ නිසා මේ දුක් සහගත කාය විඥාන නිසා සුඛ සහගත කාය විඥානය කියලා ඒක හඳුන්වනවා. විශේෂයෙන්ම මේ විඥානයේ ස්වરૂපයේ හුදු දැනීම මාත්‍ර ඇති කර දීම පමණයි භාවනා කරන අය විසින් දන්තේතු වන්නේ මේ අරමුණු ඉන්ද්‍රියන්ට හමු වුණාට පසු ඒ පිළිබඳ දැනීමක් ඇතිවීම සාමාන්‍ය ඕනෑම කෙනෙකුට සිදුවන ක්‍රියාවක්. ඒක බුදු වුණත්, පසේ බුදු වුණත්, මහරහත් වුණත් ඕනෑම කෙනෙකුට අත්දකින්නට සිදු වෙනවා. මොකද පියවි මනස තියෙනවා නම්, මනස ගැඹුරු සමාධියකට වාගේ තත්ත්වයකට පත් වෙලා නැත්නම්, ඒ වගේම සද්ද කල්පනාවකට වාගේ වැටිලා නැත්නම්, ඒ ක්‍රියාත්මකව මනසක් තියෙනවා නම් අරමුණු ඉන්ද්‍රිය හමුනාට පස්සේ දැනීමක් පාවෙන එක කාටවත් සිදුවන දෙයක්. එතකොට මේ අරමුණු හමුවනාට පස්සේ දැනීම ඇති වුණාට පස්සේ දැනීම මාත්‍රයෙන්ම අපිට නතර කරගන්නට පුළුවන් නම් ඒකයි දක්ෂ භාවය. දැන් ඔය බුදුරජාණන් වහන්සේ සම්හාර තැන්වල කියනවා දිත්තේ දිත්තමත් සම්භාවිසති සතේ සුදමත් සම්භාවිසති මුතේ මුතමත් සම්භාවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භාවිසති කියලා. දැනෙන දේ, දකින දේ දැනීම මාත්‍රයෙන්ම නතර කරනවා. ඒ නිහාට යන්නේ. ඒ කියන්නේ විඥාන මාත්‍රයෙන්ම නතර කරනවා. චිත්ත කියන පැත්තේ සිත දුවවන්න දෙන්නේ. දැක්කා රූපයක් ඇහැට. ඒ දැකීම මාත්‍රයෙන්ම නවතින එක හොඳයි, නරකයි, ලක්ෂණයි, කැතයි, ඔය විවිධාකාරයෙන් හිතන්නේ, ඇදීම ඇති කරගන්නේ, බැදීම ඇති කරගන්නේ, ගැටීම ඇති කරගන්නේ නැහැ මොකක්වත් නෑ. ඒ කුසලෝ අකුසල පාක්ෂික ලේසිතිවිලි ධර්ම ඇති කරගන්නේ. එතකොට ඒක දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන කෙනෙකුට ඇතිවන්නේ නැහැ හැම රූපයකම. එහෙම නැත්නම් මේ රූප අපි උපාදාන කරනවා නම් මේක හොඳයි නරකයි ලස්සනයි ආදී වශයෙන් ගන්නවා නම් මේ රූපතුරු ආදී වශයෙන් ග්‍රහණය කරනවා නම් ඉතින් එතෙන්දී කර්ම සංස්කාර රැසීම සිදුවේ. මේ කර්ම සංස්කාර රැසීම නිසා සංසාරේ නැවත නැවත උපදින්නට ඒ කර්ම සංස්කාර හේතුපාදක වෙනවා. එනිසා දැනීම මාත්‍රයෙන්ම දැකීම මාත්‍රයෙන්ම නතර කරගන්නට පුළුවන් නම් ඒක තමයි හොඳයි. සුඛේ සතමත් සම්භාෂණ ලක්ෂණදී ඇසීම මාත්‍රේම නතර කරගන්න. මේක හැම වෙලාවෙම ක්‍රියාත්මක කර ජීවත් වෙන්නට කොහෙද නැති කමක් නෑ. නමුත් අනවශ්‍ය ආකාරයෙන් ඔය ඒ අරමුණු හමුුණාට පස්සේ පහළ වෙන සුඛුනේ නතර කරගෙන විශේෂයෙන්ම ඇදීම් ගැටීම් දෙක ඇති වෙන්නට නොදී ඒ දැනීම මාත්‍රේම නතර කරගන්න ඕන ඒක තමයි හොඳ. නැත්නම් ඉතින් දැනීම මාත්‍රෙම නතර කරගත්තා නම් කුසල පාශික සිතිවිල්ලක් පස්සේ ගන්නත් බෑනේ. අපි ඒක දාන අයිතික සතෙක් දැකලා එනින් දැකීම මාත්‍රෙම නතර කරගත්තා වෙන මොනවද? ආවට කරුණා සාගත සිතක්, මෛත්‍රී සාගත සිතක්. එවැනි දෙයක් ඇති වෙන්නේ දෙවෙනි ඉඩක් නෑ එහෙම වුණොත්. මෙතෙන්දී මේ කතා කරන්නේ රහතෝ කෙනෙකුගේ විමුක්ත ශ්‍රේතෝ විමුක්ත සිතේ ස්වરૂපේ දැක්වීමටයි බුදුහාමුදුරුවෝ කතාව කියන්නේ. දැනෙන්නේ දැනීම මාත්‍රෙන් නවතින වශයෙන් දැසීම මාත්‍රෙන් අපරවෙනවා ආදී වශයෙන්. මොකද රහත් වෙච්ච කෙනෙකුගේ සිතේ කිසිම අරමුණක් අල්ලාගෙන කිසිම සංස්කාරයක් ජනිත වෙන්නේ නැහැ අවශ්‍ය නම් ඕනකමක් තියෙනවා නම් හිතන්න පුළුවන් හොඳට හරි නරකට හරි කොයි විදිහට හරි හිතන්න පුළුවන් ඇහැට ප්‍රිය රූපයක් දැක්කම ලස්සනයි ලස්සනයි කියලා වන්නම් හිතන්නත් පුළුවන්. නැත්නම් කටෙන් කටයි කියලා හිතන්නත් පුළුවන්. නැත්නම් මොකක්වත් නැතුව උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. ඔය කොයි ආකාරයෙන් වැඩි වෙන කෙනෙකුට කියන්න ක්‍රියා කරන්නට පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් අර විමුක්ත සිතේ රූපේ කිසිම අරමුණක් අරගෙන කිසිම සංස්කාර ධර්මයක් නිරාශයෙන් ගලන්නේ ඒ තත්ත්වය දැක්කේම සඳහා තමයි බුදුහාමුදුරුවෝ දික්කේ දික්කමත් සම්භාෂයේ සතේ සතමත් සම්භාෂයට කියන එක කියේ. එතකොට ඒන් පහළ සිටින අයත් මේ සත්‍යය ක්‍රියාත්මක කරනවා නම් තමයි හොඳයි කියන්නේ ඒ තුලින් කෙලෙස් ධර්මාදී ඇතිලා සංසාරේ දිග්ගස්සගන්න එක නැතර කරගන්නට පුළුවන් වෙන නිසා එනිසා බොහෝ විට අපි මේ භාවනා කරන අවස්ථාවලදී මේ කියන්නේ මුල් දවසම වගේ භාවනා කරන විට දකින්නකොට යම් දෙයක් දකින්නවා දකින්නවා දකින්නවා කියලා සීකර කරන්න තියෙනවා. ඇතෙනකොට ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා මෙනෙහි කරන්නට කියනවා. ඒ වගේ කායද දැනෙන දෙයක්වත් ඒ දැනීම මාත්‍රේ සීකරලා ඒක තරම නතර කරගන්න කියලා කියනවා. එන්න සතියෙන් යුතුව අර ඉන්ද්‍රියන් අරමුණු හමුණාට පස්සේ ගලන චිත්ත සංස්කාර ධර්ම නතර කරන්නට පුළුවන්. ඒ චිත්ත සංස්කාර ධර්ම ගැනීම නතර කිරීමෙන් ඇත්ත වශයෙන්ම ඒක අරමුණු තුළින් සංසාර ගමන දිග්දර්ශනයක නතර වෙනවා. ඒක ඊට අමතරව අකුසල පාක්ෂික දෛශික ධර්ම ඇති වෙන එක බොහෝ දුරට වළකා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට අනවශ්‍ය ආකාර සිදුවීම් ඇති නොකරගෙන ඉන්න තරමටම හොඳයි. එහෙම කරන්නත් පුළුවන්. ඒක ප්‍රායෝගික වශයෙන් කරන්නේ රූපයක් දකිනකොටම දකිනවා දකිනවා දකිනවා දකිනවා කියලා හිතනවා. නැත්නම් දක්විඥාන දක්විඥාන දක්විඥාන කියලා සීකරන්නේ මේක නිකම්ම ආරණ දැනීම දැනීම දැනීමක් කියලා හිතනවා. නේද? කනට ශබ්දයක් එනවනේ ශබ්දයක් ශබ්දයක් ශබ්දයක් කියලා හිතනවා. නැත්නම් ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා හිතනවා. නැත්නම් දැනීමක් දැනීමක් දැනීමක් කියලා හිතනවා. එතකොට ඒ දැනීමක් දැනීමක් ඇසෙනවා ඇසෙනවා කියන සිත වෙනම එකක්. අර සෝත විඥානේ තවත් එකක්. ඒ සෝත විඥානේ තුළින් සිතුවේ ගැලීම නතර කර ගැනීමට උපකාර වෙනවා. ඒ ආකාරයෙන් සිහිපත් කිරීමක් මෙනෙහි කිරීමක් කරනවා. ඒවා යෝනිසෝ මනසිකාරය නුවණින් මෙහි කරන්න ඕනේ. මෙහි කරනකොට ඒ වාණිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙහි කරන්න පුළුවන්. මොකද රහත් ඵලයේ දක්වා මේ විදිහට කටයුතු කරන්නට වෙනවා. එම නිසා අර විචේලිත මන්ත්‍රම් වංශති කියන එක ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඒ දැකීම දැකීම මාත්‍රෙන් නතර යුතු කියන ඒ පාඩේ ඒ අදහස ක්‍රියාත්මක කළ යුතු වන්නේ ওই මන් දැම්මේ කියපු ආකාරයටයි රහත් වූ සෑම කෙනෙකුට ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට ඒ චක්ක විඥානාදී මේ විඥාන කොටස් අය හරියට අවබෝධ කරගත්තාට පස්සේ මේ නිසා පහළ වෙනවා චක්ක සම්පස්සාතන, සෝත සම්පස්සාතන ආදී වශයෙන් ආයතන ධර්ම හයක්. මෙන්න මේක භාවනා කරන අය විසින් ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බලන්න ඕන. ඒ තුළින් විශේෂ හොස්සස් ප්‍රතිඵල ලබන්නට පුළුවන් නිසා එහෙම කියේ. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සෙ චක්කවිඥානය තියෙන බව මේ දන්නවා. ඊට පස්සේ විවිධ සිතිවිලි ඇති වෙනවා. කියන්නේ රූපේ හඳුනා ගන්න රූප සංඥා කියන්නට පුළුවන්. ඒකකොට ඒකට අනුකූල සැප දුක මෙලහත ආදී කවර වේදනාවක් හරි ඇති වෙන්නට පුළුවන්. ඒ රූපේ පිළිබඳ කුසල් නැගේ අකුසල් නැගේ සිතයි පිටක චිත්ත සංස්කාර ධර්ම සංස්කාර ස්කන්ධයට ධර්ම තියෙන්නට පුළුවන්. මේ විදිහට නාම ධර්ම ගොඩාක් ගන්නවා ඇහැට රූපේ හමුනාට පස්සේ දැක්කාට පස්සේ එක එක සංඥාතුල රාශිය නාම ධර්මයේ ආකාරයෙන් ගලන්න පුළුවන්. එතකොට ඇහැ නිසා රූප හමුවීම තුළින් ඇතිවෙන මේ නාම ධර්ම රාශිය ඔක්කොම එකට අරගෙන අපි කතා කරනකොට කියනවා චක්කු සම්පස්සායතනය කියන. එතකොට මේ චක්කු සම්පස්සායතනය ඇත් වෙනවා ඇහත් ඇත් වෙනවා. රූපයත් ඇත් වෙනවා ඒ නිසා පහළ වෙන අර්ථ අකුඤ්ඤානේ ආදී සියලුම නාම ධර්ම තාක්ෂය. චක්ක සංපස්සායතනෙ. චක්කායතනෙ නෙමෙයි. ඒ වගේම රූපායතනෙ නෙමෙයි. මෙතන කියන්නේ චක්ක සංපස්සායතනෙ කියලා. බුදුහාම ලෝක බොහෝ අවස්ථාන් දේශනා කරපු පාඩය. ප්‍රසආයතන හය. එතකොට කණේ සබ්දයක් වෙනාට පස්සේ සෝත සංපස්සායතනෙ තියෙනවා. කන වෙනම දෙයක් ඒ වගේම ශබ්දේ තවත් දෙයක් ඒ නිසා පහළ වෙනවා නම් ජනතාවක් නාම ධර්ම මම ඒ කියන්නේ සෝත විඥානයේ ශබ්ද සංඥා ඒ සෝත සංපස්සද වේදනා ඒක නිසා පහළ වෙන යම්තාවක් අර ශබ්ද විචක්ක ශබ්ද විචාර ශබ්ද සංඥා ආදී විවිධ දේවල් ඇති වෙනස් වෙනවා මේ සෑම එකක්ම සෝත සංපස්සාදී ඉතින් අනිත් ගැන අනිත් ඉන්ද්‍රියන් ගැන කියන්නට අවශ්‍ය කමක් නැහැ. මේ ධර්ම කාරණා දන්න නිසා ඒ ඉන්ද්‍රිය හයම ඒ විදිහට ආයත් සම්පස්සායතන හයක් තිබුණා. මේක හරියට තේරුම් ගන්න ඇහැ තියෙනවා, ඇහැට රූප තියෙනවා. මේ විදිහට චක්ක සම්පස්සායතන පහළ වෙන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. දෙකින් දෙකම රූපයන් දිස් බලන ඉන්නවනම් එක දිගට ඇති ඇති නැති නැති නැති යන චක්ක සම්පස්සායතන වැලක් පොතන කියනවා. ඒ වගේම තමයි ශෝෂ සම්පස්සාතන වාසියක්, ගමන සම්පස්සාතන වාසියක් ආදී වශයෙන් මේ සම්පස්සාතන හය ක්‍රියාත්මක වන ආකාරය දකින්න. දැක්කාට පස්සේ මේ ආයතන හය හැර තව මොකක්ද මගේ නාම රූප ලෝකයේ තුල පංචස්කන්ධ ලෝකයේ තුල නැත්නම් මේ මම කියන මේ ස්කන්ධ පංචකය තුල මොකක්ද මේ පය හැර වෙන තියෙන්නේ කියලා බලන්න. ඇහැට රූපේ දැකලා මේ විදිහට ඔන්න සිටි සමූහයක් බලාගෙන යනවා. කනට ශබ්දයෙන් මේ ආකාරයෙන් සිටි සමූහයක් බලාගෙන යනවා. නාසයට ගඳ සුවඳ හැමනාට පස්සේ මෙහෙම සිටි බලනවා. මේ විදිහට අනිත් ඉන්ද්‍රියනක් බලනවා. බලුවාට පස්සේ Tamanට තේරෙන්නේ කොහොමද? මෙතන තියෙන්නේ මේ පස්ස ආයතන හයක ක්‍රියාදාමයේ හැර වෙන දෙයක් නෙවෙයි කියලා. අපි මම කියලා හිතනවා මගේ කියලා හිතනවා මගේ ආත්මයක් කියලා හිතනවා ගැහැණියක් කියලා නැත්නම් මිනිහෙක් කියලා දෙවියෙක් බ්‍රහ්මෙක් මාරේ සමනුෂයෙක් වෙන ආකාරයෙන් අපි හිතනවා සාමාන්‍ය ලෝක සත්‍යය හිතනවා අපි මේ අවබෝධ කරගත්තාට එදිනදා ජීවිතයේදී කතා කරනකොට ඒ අවබෝධයේ සීතලා කතා කරන්නට යන්නේ හොඳනේ සම්මුතියේ පිටතල ඒ කතා කරන්නේ නමුත් භාවනා කරේට අවබෝධ කරගන්න එක වෙනම දෙයක් සම්මුතියේ තමයි දෙයක් ඒ නිසා සම්මුතියේ මුල අපි කතා බහ කරන්නට යන්න හොඳනේ මෙතන මේ දුවක් කියලා නෑ පුතෙක් කියලා නෑ එහෙම මේවා මොකක්වත් නෑ මෙතන තියෙන ආයතන හයක් ওই විදිහට කතා කරන්නට බෑ අපි අවබෝධ කරගත්තට ඒක වෙනම දෙයක් සම්මුතියේ පිටතල අපි කතා බහ කරන්නට වෙනවා. එතකොට මේ ආයතන හයේ ක්‍රියාදාමයේ හැකේට තේරුම් අරගෙන හොඳට බැලුවොත් එහෙම නුවණින් විමස විමසා බැලුවොත් එහෙම මේ තමන් කියන නැත්නම් ආත්මය කියන මම කියන මේ ලෝකයේ තුල වෙන මොනවද තියෙන්නේ මේක දැනුවට පස්සේ තමන්ට පැහැදිලිවම පේනවා මේ අය හැර වෙන මොකක්වත් නැහැ එතකොට මේ අරගෙන මම මගේ කියලා කියනවනම් එතන ආයතනයක් ක්‍රියාත්මක වෙනවා මොන එකද කියලා එතකොට බලන්න. එතකොට සම්බන්ධ තේරෙන්නට ඕනේ මනෝ සම්පස්සාරණය තමයි මෙතන වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදිහට හරියට අවබෝධ කළාට පස්සේ මේ ආයතන 6 6 පැත්තකට තමයි සිතින් අයින් කරනවා. සෝත් සම්පස්සාරණය වෙනම දෙයක්. හරියට අපි රවුන් කේක් ගෙඩියක් තියෙනවා කේක් ගෙඩිය කෑලි 6 6 පැත්තකට කපනවා. 6කට කපලා මේ කෑලි 6 6 දෙනෙක් ගන්නවා. එතකොට අර ටේප් විදිය තිබුණු තැන කිසිවක් නෑ. මේ විදිහට මේ චක්ක සම්පස්සායතන ආදී ආයතන හය තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ක්‍රියාත්මක වන ආකාරය හරියටම දැකලා සිතින් ගැඹුරු සමාධියකින් ප්‍රඥාවකින් ඒක කරන්නට ඕනේ සිතින් එහෙම අයින් කරනවා. අයින් කළාට පස්සේ කොහොම මෙතන මම එක්කෝ මෙතන මම කියලා මගේ ආත්මය කියලා ගන්නට දෙයක් මෙතන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වශයෙන් පුරුෂයෙක් වශයෙන් ගන්න දෙයක් තියෙනවාද? එහෙම බැලුවට පස්සේ සම්පූර්ණයෙන්ම ශිෂ්‍යයන තත්ත්වයට සිද්ධපත් වෙනවා ශූන්‍ය තත්ත්වයක්. මේ ශූන්‍ය තත්ත්වය පතුරවන්නට ඕනේ ඊළඟට බාහිර ලෝකෙට. බාහිර ලෝකයේ මිනිස්සු ඔක්කොම ගන්නවා. තමන් ඇසුරු කරනයි ඇසුරු නොකරනයි ලෝකේ ඉන්න අනුකූලව තමයි මිනිස්සු. ඒ මිනිස්සු ඔක්කොගේම ස්වરૂපේ මේකයි කියලා ඒ අවබෝධය මනුෂ්‍ය ලෝකයකට කෙරෙහි පතරනවා. තිරිසන් සත්‍යය ගත්තත් ඒ විදිහට ඒ ආයතන හයේ ක්‍රියාදාමයේ හැරෙන මොකක්වත් නැහැ කියලා අවබෝධ කරනවා. ඊළඟට අපි තුමු අමනුෂ්‍යය ගත්ත අමනුෂ්‍යය කියන්නේ ලක්ෂ්‍ය භූතය, ප්‍රේතය, පිසාචය, කුම්භාණ්ඩ ආදී මේ දමනුෂ්‍ය කොටස් තියෙනවා. මේ කොයි අමනුෂ්‍ය වුණත් ওই ආයතන හයේ ක්‍රියාදාමයේ හැර වෙන මොකක්වත් නැහැ. දෙවියෝ කියලා ගන්නවා. එතනක් තියෙන ආයතන හයේ ක්‍රියාදාම මායя කියලා ගන්නවා. ඒත් කියන එක බකුණෝ කියලා ගන්න. එතන තියෙන සාසනහාරය. ඉතින් අර අරූපාවච ලෝකවල බකුණෝ ගන්නට කිව්ව සාසන හයම ගන්නට බෑ. මොකද ඇහැ කන නාසය දිව ශරීරය නේ. රූප නැති නිසා එතන තියෙන මනෝ සංපස්සාතනේ පමණයි. එතකොට අර සුත්ත නැති කය විතරක් තියෙන අසඤ්ඤ තලයේ තියෙනනේ. ඒක ගත්තොත් ආයතන වශයෙන් සංපස්සායතන වශයෙන් ගන්නද කියන්නේ. රූප රූප ස්කන්ධේ තියෙනවා. ඒක රූප ආයතනයක් එන්නේ එතන. මොකද සුත්‍ය ක්‍රියාත්මක වෙලා නැහැ. කිසි හේතුවක් නිසා එතන තියෙන්නේ රූප ස්කන්ධේ පමණයි. අනිත් හැමතැනම ඔය කියන විදිහට ආයතන හයක් තියෙනවා. ඒ ඒ ඒ සත්‍යයන්ගේ ඒ ආයතන වෙන් කර කර බලන්න තෝරන මෙතන දෙවියෙක් ඉන්නවද? බක්මෙක් ඉන්නවද? මායෙක් ඉන්නවද? අමනුෂ්‍යෙක් ඉන්නවද කියලා. එහෙම බලනකොට ඒ සෑම ලෝකයකම කිසිම ආකාරයෙන් සත්‍යයක් Tamanට දක්නට ලැබෙන්නේ නැහැ. මෙහෙම දකින්නකොට දැන් තව එකක් අඩියක් අපි ගැඹුරට තබන්නට ඕන. අපි හිතමු දැන් භාවනා කරන විට සමහරට මාරුදු වෙනවා, මනසෝදු වෙනවා, විවිධාකාරෝදු වෙනවා. සාමාන්‍යයෙන් භාවනා දිනු කරන්න පුළුවන් ඇටේ නේද තියෙනවා. බොහෝ දුරට තියෙනවා. එතකොට අපි හිතමු මායාවෙන් අපිට කරදර කරනවා කියලා අපි හැඟීමක් ඇති කරගත්තා කියන්නේ. ඒක මායාව කියන්නේ මේ සම්පස්ස ආයතන කරක්. දැන් මේ කියන කාරණාව ගැඹුරුයි ඒකට අනුගුණව කල්පනා කරන්න ඕන. දැන් අපි මේ මාය අපට උවදුරු කරනවා කියලා හිතනවා මාය කියන්නේ සංපස්ස ආයතන හයක් කියලා අවබෝධ කරගන්න. දැන් මේ මාය කියලා අවබෝධ කරන්නේ තමන්ගේම පස්ස ආයතනයක් නෙවෙයි. මනෝ සංපස්සායතනෙ මෙතන ප්‍රාත්මක වන්නේ. තමන්ගේ මනෝ සංපස්සායතනෙ හැර මායя කියලා කෙනෙක් නෑ කියලා තේරෙනවා. කියන්නේ මායя නැහැ කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. මාර්ගිය පුත්‍රය ඉන්නවා. මායා කරදර කරනවා. මේක මාගේ සම්මුතිය ප්‍රාම බුදුහාමුදුරන්ගේ රහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට කරදර පීඩා කරපු ආකාරයේ ඒ සූත්‍රවල දැක්කනවා. නැතුව නෙවෙයි. නමුත් මේක පරමාර්ථ වශයෙන් බලන්නේ Tamanගේ ලෝකයේ තුල මේ සම්පස්වාදනය ක්‍රියාත්මක වීම හැර මෙතන වෙන මානයක් නැහැ. අමනුෂ්‍ය කරදර කරනවා කියලා හිතමු. එතකොට අමනුෂ්‍ය ලෝකේ නැතුවනේ ඉන්නවා. නමුත් ඒක කරදර කරනකොට තමන්ගේ සම්පස්සායතන හය ක්‍රියාත්මක වීමක් හැර වෙන වෙන මොකක්වත් නැහැ. ඒ මනුෂ්‍යයා කරදර කරන කායික දුක් පීඩාවක් දැනෙනවනම් කාය සම්පස්සායතනේ ඇති වෙනවා. ඒ දඬ සුවඳ වාගේ ආය දානකොට දහන සම්පස්සායතනේ ඇතිවන්නේ. ඊළඟට අපි හිතමු ඒ පිළිබඳ මේ මගේ අසවල් කෙනෙක් අසවල් නෑදෑයෙක් කියලා හිතනකොට අපිට අපගේ සිත තුළ පහළවන මනෝ සංපස්සායතනයක් ඇතිවෙනවා. එතකොට අමනුෂ්‍ය කියලා අපි හඳුන්වන එක සම්පූර්ණයෙන්ම තමන්ගේ සිත තුළ තියෙන ක්‍රියාදාමයක්. එයා කොච්චර සිතා කළත් හිරියද කළත් තමන්ගේ ස්කන්ධ හයේ මේ සංසායතන හයේ ක්‍රියාදාමයක් හැරෙන්නේ මොකක්වත් නෑ. දැන් අපි හිතන ඒ වෙනකට බලන්න Taman දැන් හතරෙන් ගැන හිතනවා. මේ හතරක් ඉන්නවා බාහිර වශයෙන් Taman හතරකම් කරපුවා සම්මුතිය වශයෙන් අපි එහෙම හිතනවා ඉන්නවා. නමුත් එහෙම හිතනකොට Tamanගේ සිත තුළ මේවා සිතිවිලි දාම වශයෙන් ක්‍රියාත්මක වෙන්න හැර එතන සත්‍ය වශයෙන් වෙන දෙයක් නෑ. එතකොට හතරක් කියලා හිතුවත් මිතුරෙක් කියලා හිතුවත් මෙතන තියෙන්නේ තමන්ගේ සංපස්සායතන මනෝ සංපස්සායතන විශේෂයෙන් මෙතන ක්‍රියාත්මක වෙන. ඉතින් හතරේ දැකලා ඇති වුණා නම් චක්ක සංපස්සායතන හතරේ ශබ්දයක් ආලා ඒ ඒවා තියෙන ඒකන මෙන්තිලිය දුවනා සෝත සංපස්සායතන ආදී වශයෙන් ඒ ආයතනයන්ගේ පහළ වීම තමයි කියන්නේ. දැන් මේක තමන්ට තේරෙනවා දෙවියෙක් කිව්වත් තමන්ගේම සංපස්සායතන. බක්මෙක් කිව්වත් ඒකයි. මාරයෙක් කිව්වත් ඒකයි. අමනුෂ්‍යයෙක් කිව්වත් ඒකයි. මිනිස්සෙක් කිව්වත් ඒ හතර කිව්වත් මිත්‍ර කිව්වත් ඒ. තමන්ගේ දුව කියලා හිතනවා. තමන්ගේ පුතා කියලා හිතනවා. තමන්ගේ භාර්යාව, තමන්ගේ සාම්පෝෂයා කියලා හිතනවා ළඟම ඉන්නයි. මෙතෙන්දි කියන්නේ තමන්ගේ සම්ප්‍රසාරණ ක්‍රියාත්මක වීම හැර වෙන දෙයක් නෙවෙයි. මේ සිතින් ඔක්කොම අල්ලගෙන දඟලන දඟලීමක් මෙතන තියෙනවා. වෙන මොකක්වත් නෙවෙයි. මේක නොදක්කම කියන්නේ අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව නිසා මේ බාහිර ලෝකේ උපාදාන කරනවා අල්ලගන්නවා. ඒ උපාදානය කරන ග්‍රහණය කිරීම නිසා විදාකාර චිත්ත සංස්කාර ධර්ම ගැලීම තුළින් සංසාර ගමන දික් වෙනවා. දික් වෙනවා. නැවත නැවත ඉදිරියට යන්න වෙනවා. දුක්ඛ සමුදය සත්‍යයට උඩ ක්‍රියාත්මක කරනවා. ඒකට මේක හරියට දකිනකොට තමන්ට තේරෙනවා එක් කාරණාවක් පැහැදිලි වශයෙන්ම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළපු පාඩයක් තමන්ටම අවබෝධ වෙනවා. නාමෝ කෝචනි කෂති චින්තන තස්ම නැත්නම් මම කෝචනි කිෂ්ණිතේ චින්තන තස්සේ කියලා පාඩයක් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒ කියන්නේ මම මේ ලෝකේ කිසිම කෙනෙකුට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. දැන් තමන්ගේ චක්ක සම්පස්සායතන ආදී ආයතන හය වෙන් කරලා ගියාට පස්සේ සම්පූර්ණ ශූන්‍ය මේ ශූන්‍ය ලෝකය තමයි වෙන කෙනෙක් අල්ලන්නේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ බාගරව, මගේ දුව මගේ හතුරා මගේ මිතුරා මේ විදිහට අල්ලන්නේ අපි මේ දකින සර්ව සම්පූර්ණ ශූන්‍ය ස්වરૂපය. එතකොට ඒ ඇයට ඒ විදිහට අල්ලන්න Taman තුල කිසිවක් නැහැ. Taman තුල එහෙම කිසිවක් विद्यमान වන්නේ සත්‍ය වශයෙන්. නාහං කොටිනි කස්සටි චින්තන දක්ෂණ කියන්නේ ඒකයි. චින්තන දක්ෂණ. එතකොට බාහිර ලෝකේ අපි දැන් බලනවා බාහිර ලෝකෙ බලනකොට කිසිම දෙයකින් මාරේ කතරේ මේතරේ කොහොමවත් නැහැ. තමන්ගේ සම්පස්ායතනේ යම් ක්‍රියාත්මක වීම තමයි ඒකත් කියලා නැතිලා එකක් තෝරන්නේ. එතකොට සමන් වෙන ලෝකේ කාටවත් සම්බන්ධකමකුත් නැහැ. කියන්නේ බාහිර ලෝකේ අය සමන්ට සම්බන්ධයකුත් නැහැ. තමන් බාහිර ලෝකයට සම්බන්ධක මොකුත් නෑ. මෙතන ගැඹුරු ශූන්‍ය දර්ශනයකට සිත පත්වන්නේ මේක තියෙනවා ආනන්ද සප්පාය සූත්‍රයේ මධ්‍යමනිකාය බලන්න ඕන නම් මෙහිදී මේ සත්‍ය හරියට අවබෝධ කරගත් තේම අරූපාවච ධ්‍යාන සිතකට සිතපත් වෙනවා නැත්නම් අනාගාමීව රහත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒක ඒ විදිහට සිදු වෙනවා. හරියට කරොත්. මේ බුදුහාමුදුරුවෝ කවදාවත් බොරුවක් කියන්නේ ඒ වගේම ඒක ඒ විදිහටම සිදු වෙන බව දන්නේ නැත්නම් මම එහෙම කියන්නේ නැහැ. ඒක ඒ විදිහටම සිදු වෙනවා. එතකොට ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ ගැඹුරු සමාධියෙන් තුළින් ඒ කියන්නේ විදර්ශනා සමාධියෙන් තුළින් ඉහළම ප්‍රතිඵල ලබන්න. එන්න මේ විදිහට ආයතන හයේ ක්‍රියාදාමය මුල්ුනේ අර විඥාන ස්කන්ධය. ආයතන හය ක්‍රියාදාමයේ මුල්ුණේ විඥාන ස්කන්ධය. ඇහැට රූපයක් දැකලා චක්කු විඥානයක් ඇතිුනේ නැත්නම් ඔය කියන කිසිම සම්පස්සාඥයක් ඇති වෙන්නට බෑ. ඒ එතකොට කනට ශබ්ද ඇහිලා ඒ පිළිබඳ ශෝත විඥානයක් ඇතිුනේ නැත්නම් කිසිම ශෝත සම්පස්සාඥයක් ඇති වෙන්නට තැනක් නෑ, ඉඩක් නෑ. ඊට අනුව තැනක් නෑ. ඒ වගේ තමයි අනිත් එතකොට මෙතන විඥාන ස්කන්ධය හරියට අවබෝධ වෙනකොට ඒ තුළින් අපිට දකින්නට පුළුවන් ගැඹුරු ගැඹුරු අවබෝධයක් තිබෙනවා. ඒ සෑම එකක්ම මම මේ කියන්නේ යනවා මේ මේ අයගේ මට්ටමට අනුව කරන්නට පුළුවන් දෙයක් පමණයි අපි කියන්නේ. දන්න දේවල් ඔක්කොම කියන්න තියොත් ඒක කිසිම අර්ථයක් නෑ. එතකොට කරන්නට පුළුවන් කොටස පමණක් කියවම හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට විඥාන ස්කන්ධ හය වගේ අවබෝධ කරගත්තාට පස්සේ තමන්ට තේරෙන්න ඕනේ මේ විඥාන ස්කන්ධ හය කියන්නේ හේතු පරිසය කියන ප්‍රතිඵලයක් විනා වෙන දෙයක් නෙවෙයි. මෙතන කුසල ප්‍රයෝගයකුත් අකුසල භාවයකුත් සරෝණිය ඔක්කොම තීරණය කරන තමන්ගේ සිත තුළින් ඒ නිසා ඒක කුසල පාශයට අපුණාන අකුසල පාශයට අපුණාන ආදී කතා සම්පූර්ණයෙන් වැරදි කියලා තමන්ම අත්දකින්නට ඕනේ. එතකොට විඥාන කන්ද විඥාන ස්කන්ධ හයේ ක්‍රියාදාමයේ නැත්තම් මේ මොකක්වත් අපිට හිතන්නට කියන්නට බැහැ. විඥාන ස්කන්ධේ නැත්තම් අපිට කිසිම ලෝකයක් නෑ. කියන්නේ අපේ ලෝකයේ කියන්නේ තමන්ගේ සංකාණයම බලනකොට තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් තියෙනවා බාහිර පංචස්කන්ධ ලෝකයක් තියෙනවා. මේ ලෝක දෙක තමන්ගේ අධ්‍යාත්මික සහ බාහිර ලෝක දෙකම එකයි ඇත්තටම දෙකක් නේ. ඒ ඒ ලෝක දෙකම තමන්ගේ ඒ විඥාන ස්කන්ධේ ක්‍රියාදාමයේ තිබෙන තාක් පමණයි විද්‍යමානවන්නේ. නැත්නම් හිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නිඳා ගියා නම් මොනම ලෝකයක්වත් එවැනි පුද්ගලයෙකුගේ හිතතුළු ලක්ෂණට නැති නිසායි අපි මේ කතාව කියන්නේ ඒක හරියට තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තාට පස්සේ Tamandම තේරෙනවා මගේ දැනීම් මාත්‍රයක ක්‍රියාදාමයක් හැර නාම ධර්ම ටිකට ඇතිව මැතිනියාමක් හැර මෙතන ලෝකයේ වෙන කිසිම දෙයක් නැහැ කියන අවබෝධය. ඒක ඒ අවබෝධය ඇති කරගන්න බලන්න. තමන්ගේ දැනීම් මාත්‍රය සහිත නාම සංඥාන්ගේ ඇතිවීම නැතිවීම යාමක් හැර සත්‍ය වශයෙන් වෙන ලෝකයක් නැහැ. තමන්ගේ సంతානිය අනුබලනකොට වෙන කිසිම ලෝකයක් නැහැ. මේ විඥානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නෙවුණා. අදු වශයෙන් සිහිනැතිවත් ලැබියා නම් ඒ ලෝකයේ වෙන කෙනෙකුගේ සංසානය තුළ බාහිර ලෝකයකුත් නැහැ අභ්‍යන්තර ලෝකයකුත් නැහැ මේ බාහිර ලෝකයේ සහ අභ්‍යන්තර ලෝකයේ නිර්මාතෘවරයා නිර්මාපකයා එනම් වන්නේ ඒකීක විඥාන ස්කන්ධය විඥාන ස්කන්ධේ නිර්මාණය වන්නේ ඇහැ රූප ඒ නිසා පහළ වෙන දක් විඥාන ඇතිවීමට හේතුපාදක දක් විඥාන ඇතිවීමට හේතුපාදක ඒ ඇහැ රූප සහිත වෙනත් හේතු ඒ රූපේ පමණක් නෙවෙයි චක් විඥානය කියනට හේතු ඒගොල්ලෝ මේකට අපි කලින් කියලා දීලා තියෙනවා. ඒකවල රාශියක් තියෙනවා. අනිත් විඥාන ඇති වෙනකොට හේතු රාශියක් මේ හේතුන් හට ගන්නා ඵල ධර්මයක් හැර ඔතන වෙන මොකක්වත් නැහැ. මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, ආත්මයක් කියලා හිතනවා මේ හෝමා විද්‍යාව නිසා සිදුවන ක්‍රියාදාමය. නොදක්කම කරුණ නොදක්කම මූලිකම ශරීරය සිදුවන්නේ. ඒකට ඒ අවබෝධය හරියට ඇති කරගත්තාට පස්සෙ Tamanටම තේරෙනවා මෙතන මම කියන්නේ කවුද කියලා බැලුවොත්. ඒ ආත්මය කියලා මොකක්ද කියලා බැලුවොත් මෙතන මේ ඉන්දිය හයට අරමුණු හැම වෙලා ගලා යන සිතිවිලි ධර්ම ටිකක් කර වෙන මොකක්වත් නැහැ කියලා. ඒකට තමයි සම්පස්සායතනය කියලා කියන්නේ. මේ සම්පස්සායතන හය වෙන් කරනවා. වෙන් කළාට පස්සේ තමන් කියලා කෙනෙක් ලක්න්නේ. බාහිර ලෝකේ සම්පස්සායතන වෙන් කළාට පස්සේ බාහිර ලෝකයේ විශ්ේ කිසිම සත්‍යයක් නෑ. ඒතකොට බාහිර ලෝකයේ කෙනෙක් තමන්ට නෑදෑ මිත්‍ර සහ ආදී සම්බන්ධකමක් ගැති වෙන්නට ඉඩකුත් නෑ. ඇති නැද නෑ. එහෙම සත්‍ය වශයෙන් ඇති වෙන දෙයක් නෑ. තමන් යනු බලනකොට බාහිර ලෝකයේ කිසිම දෙයක් සත්‍ය වශයෙන් කියනට අල්ලන්නට දැන. මේක හරියට අවබෝධ වුණොත් එහෙම උපාදාන කියන කතාව. උපාදාන කියන්නේ ඡන්දයෙන් රාගයෙන් බැඳෙන එකට. අල්ලනවා පිටින්. මේ පිටින් අල්ලා ගන්න එකට ඉන්නට තැනක් නැතු වෙනවා. පිටින්ට තැනක් නැතු වෙනවා. මොකද උපාදාන කරන්නේ අල්ලන්නට දේවල් තියෙන විට. අල්ලන්නට දෙයක් නැත්නම් උපාදාන කාණ්ඩයට තැනක් නැහැ. ඒ නිසා ඒ ප්‍රාදානය හරියට අවබෝධ කළොත් උපාදාන සම්පූර්ණ නිරුද්ධ කිරීමට පවා හැකියාව ලැබෙනවා. ඉතින් ඒක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මාර්ගපද පිළිවෙලින් අනුගමනය කිරීමෙන් තමයි ඒක අම්බිවලින් අධිගමනය කිරීම අධිගම කිරීමෙන් තමයි ඒ தත්ත්වයට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ විදිහට ඒ උපාදාන නිරෝධයට සිතපත් කර ගැනීම සඳහා ඔය කියන විඥානස්කන්ධයේ ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම ඒ සාමත්ම අවශ්‍යයි. මේ විදිහට ඇති කරගන්න අවබෝධය තුළින් ඉහළ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවා. නැතුව නිකම් මේ විඥානය කියන්නේ එකක් විඥාන සෝත විඥාන ආදී පස්සහය මේ විදිහට මේ විඥානය ඇති වෙනවා කියලා නතර වෙන එක නෙවෙයි. එහෙම නතර වෙනවා නම් මේ සූත්‍රයේ දේශනා කරන මූලික වශයෙන්ම පාදක කරගත්තු පාඨය බුදුරජාණන් වහන්සේ පාදක කරගත්තු පාඨයේ කිසිම අර්ථ සිද්ධියක් නැහැ. ඒකෙන් කිසිම කිසිම සත්‍ය දෙයක් සිදුවන්නේ නැහැ. මේ කරුණ හරියට අවබෝධ කරගන්න කෙනෙකුට මහණෙනි මම කියනවා පහත් වූ කෙනෙක් සංසාරයේ කෙලවරට ගිය කෙනෙක් කියලා එහෙම උත්තම පුරුෂයෙක් කියලා ඒ සූත්‍රයේ පටන් ගන්න එහෙමනේ මේ සූත්‍රයේ සම්ප්‍රදාන සූත්‍රයේ පටන් ගන්න. ඉතින් ওই විදිහට කටයුතු කළොත් ඒක හැම ස්කන්ධයක් තුළින්ම ඒ බුදුරජාණන් වහන්සේ කියන ලද ඉහළම ප්‍රතිඵලයක් ලබන්නට පුළුවන්. ඒවා හරියට කරගෙන කරගෙන ගියොත් පමණයි විශේෂනවා. එතකොට මේ දක්වා කියපු කරුණ වල තියෙන සාරාංශය නැවත කියන්න ගන්නත් තරම් අපි කියන්නේ විඥාන ස්කන්ධය ගැන. විඥාන ස්කන්ධය විඥාන කියන වචනේ විවිධ තැන් වල විවිධ අර්ථ දැක්වීම සඳහා යොදන බව ප්‍රකාශ කළා. ඒ අර්ථ විශේෂයෙන්ම තෙන්නුම් කරන්නට කියන්නේ. මෙතෙන්දී කතා කරන්නේ චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන විඥාන කොටසයි. පංචස්කන්ධයෙන් කතා කරනකොට එහෙම. එතකොට මේ විඥාන ස්කන්ධය කියන චක්කසෝත ආදී විඥාන හයක් කියලා අපි නම් කළාට එකම දැනීමක් පමණයි තියෙන්නේ කියන කාරණාව ඉතින්නේ. මේක ටිකක් ගැඹුරින් අවබෝධ කරගන්න ඇහැට රූපයක් දැක්කත් ඇතිවෙන දැනීමක්, කනට ශබ්දයක් ඇසලත් දැනෙන ඇතිවෙන දැනීමක්, නාසයට ගඳ සුවඳාවක් ඇතිවෙන දැනීමක්, ඒ විදිහට වෙන දෙයක් මෙතන නැහැ කියලා අවබෝධ කරගත්තාට පස්සේ තමයි ඥාන හයක් නැති බව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ බව බුදුහාමුදුරට බින්දර උපමාවෙන් දක්වා තිබෙනවා. එතකොට මේ විඥාන හය හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් සත්‍ය උපද්දලිය ආත්මනේ. ඒ විඥාන නිසා තමයි විඥාන සත්‍යනාම සංඥාගේ ක්‍රියාදාමය නිසා තමයි ලෝකයක් කෙනෙකුගේ సంతාණය තුළ විද්‍යමාන වන්නේ. එතකොට මේ විඥානය කියන එක නැත්නම් එවැනි කෙනෙකුගේ ලෝකයක් එවැනි කෙනෙකුගේ චිත තුළ ලෝකයක් නෙවෙයි. මේ විඥානීය නිසා තමයි සෑම දෙයක්ම සිදුවන්නේ විඥානයක් ඇතුලේ නැත්නම් කුසල් නැතිවෙන්නේ අකුසල් නැතිවන්නේ නැහැ. එතකොට මේ විඥානයේ කුසල කුසල සංස්කාර ධර්ම සහිත අනිකු සියලුම සංස්කාර ධර්ම ඇතිවීමට මූලික වන ප්‍රධානතම කාරණාවක්. එතකොට ඒක නිසා පහළ චක්ක සම්පස්සායතනයේ සෝත සම්පස්සායතනයේ ක්‍රියාත්මක වීම ආදී මේ සම්පස්සායතන 6 ක්‍රියාත්මක වන ආකාරය බලන්නට කියලායි අපි කියන්නේ. එහෙනම් බලනකොට මුළු විශ්වයේම කිසි තැනක කිසිම ශක්තියක් හෝ ඔය අභ්‍යන්තරන දෙවියෝ බ්‍රහ්ම මාර්ග වශයෙන් හඳුන්වන ලබන දේවල් නේ. සම්මංගයේ සිත තුළ ක්‍රියාත්මක වන සංකල්ප මනෝ සංපස්සායතනෙ හැර මෙතන වෙන දෙයක් නෑ. කියන එක අවබෝධ කරගන්න. එතකොට මේ සම්පස්සාත්නාය අයින් කළාට පස්සේ සම්පූර්ණ ශූන්‍යය මුළු ලෝකෙම එතකොට සම්පස්සාත්නායෙන් අයින් කළ මුළු විශ්වයම ශූන්‍ය වෙනවා. එතකොට විශ්වය අපට සම්බන්ධත් නෑ. අප විශ්වයට සම්බන්ධත් නැහැ. එහෙම දකිනකොට උපාදාන විරහිත සත්‍යයට සිතපත් කරගන්නට පුළුවන්. ඉන්දියලම භාවනා ප්‍රතිඵල ලැබලා තියෙනවා. නැත්නම් එතකොට ඒ අදී ඒ අනුව පිළිපදින්න බලන්න ඒ පිළිපැදීම තුළ මේකත් නිවන ප්‍රශ්නීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් ඉවර කරනවා දෙවියන් ලපිතින් දෙමු ආකාශත් සහජ වෙන පාටි දෙමු ආකාශත් සහජ බුම්මත්තා දේවානාම මේධිකා පුඤ්ඤම් තං නමෝදිතා චරණ දස්සන් ශාසනං ආකාශත් සහජ බුම්මත්තා දේවානාම මේධිකා පුඤ්ඤම් තං නමෝදිතා චරණ දස්සන් දේශනං ආකාශත් සහජ බුම්මත්තා දේවානාම මේධිකා පුඤ්ඤම් තං නමෝදිතා චරණ දස්සන් තුමන් පරන්ති ප්‍රාර්ථනා කරමි ඉන්නා පුඤ්ඤ කම්මේන නාමෝ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සාපියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්වතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේ කළ සීලම කුසල ශක්තිය මේ ඇතත් නිවන සම්සියමද ආශා ශක්තිය උදා වේවා අභිවාදන සූලිස්ස නිච්ඡං වද්දා පිටායනම චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පති නිවිත අතෝ නිබ්බාන සම්පත්තේ ඉනාති සමින්ජතු සපත්‍ය ආනිවසල දේවා